අයං වස්සාන කාලෝ එක බුද්ධ පාඨයක් වැසි කාලේ වැසි කාලේ වස් වසන්න වස් වසන්න මේ වස් කියන්නේ වැසි කාලේ වැසි කාලේ වාසය කරන්න එළියට යන්න නැතුව පින්ඩපාත යන්න නැතුව බාහිර වැඩ ඔක්කොම නවත්තලා බාහිර ගනුදෙනු ඒවල නිදාස් වෙලා තමන්ට තමන්ගේ ආර්ය ජීවිතයට මොනවාරි කටයුත්තක් කරගන්න මේක බුද්ධ අවවාදයක් භාග්‍යතුන් වහන්සේගේ විනයක් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේ භාග්‍යතුන් වහන්සේ මේ වැස්සට විතරක් මේක පැනවුවේ සෙල්සියස් 40ට විතර පායන කාලේ ඇයි උන්වහන්සේ අවුවට විනයක් දැම්මේ නැත්තේ? අවුවටත් අවුව වසන්න පුළුවන්නේ. වැස්ස වසනවා නම් වස්සානේ වසනවා නම් රස්නයටත් වසන්න පුළුවන්. ඒකටත් එහෙම තපස් රකින්න පුළුවන්. හැබැයි රස්නය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අදහසක් පෙන්වුවේ නැහැ. අධික උලංග කාලේ පරිමඩල පොරවගෙන පාරේ යන්න බෑ උලං වැඩි. සිවුරු ගැලවෙනවා. උලංග කාලේ වස්සසන පුළුවන්. එක්තන් වෙන්න පුළුවන්. හැබැයි භාග්‍යවතුන් ඒක පිළිබඳව මොකක්ද දේශනා කළේ නැහැ. එනම් මේ වස්සානය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අනිත් භූතයන්ට සාපේක්ෂව <clears throat> කුමක්ද විශේෂ කාරණයක් උන්වහන්සේ දේශනා කරනවා. මොකද්ද කියලා බැලුවාම අපට අපේ මාන ජීවිතයට පින්ඩපාත යන්න අපේ දෛනික වැඩ කටයුතු කරගන්න යම්කිසි අපහසුතාවයක් පීඩනයක් ඇති වෙනවා නම් එක්තැන් වීම වඩා සුදුසුයි කියන එක තමයි ඒකේ අභ්‍යන්තරයේ අර්ථය. දායකයන්ගෙන් හරි කරදරයි. කනක් කැයිලා ඉන්න නෑ. බෝධි හදන්න ඕනේ කියනවා, චෛත්‍ය හදන්න ඕනේ කියනවා, මළු වලට පොටි හදින්න ඕනේ කියනවා. මේ මානකම අපිට කරගන්න බෑ. මේ මිනිස්සුන් හරි කරදරයි. දැන් එදා පිණ්ඩපාතේ යන්න බෑ. දාන ටික සපේ ගන්න බෑ. අපට අපේ දෛනික ජීවිතය පවත්ව ගන්න බෑ කියනකොට වස්සසුවා නම් දැන් මේක දෛනික ජීවිතය පවත්ව ගන්න බෑනේ මේ මිනිසුන්ගෙන් කණක් ඇලෙන්න නෑනේ. මානකම කරගන්න බෑනේ. ඒ කියන විවේකය අපිට නෑනේ. එහෙනම් එහෙම පීඩනයක් ආවත් පාත්‍රය අරගෙන කැලෑවකට ගිහිල්ලා වස්සසන්න පුළුවන්. මොකද ඒක පීඩන වස්සානය. දායකයන්ගේ කරදර වස්සානය. ගොඩනැගීම පිළිබඳව බැඳීම පිළිබඳව එකතු කිරීම පිළිබඳව වත්කම් පිළිබඳ වස්සානය. පුළුවන් වස්සවසන්න. ඇයි? ඒක තුල අපේ මාන ජීවිතේ කරදරයක් ඇවිල්ලා තියෙනවා. අර භාග්‍යතුන් වහන්සේ දේශනා කළා වාගේ අපිට පින්ඩපාත යන්න බැරි නම් දෛනික ජීවිතයේ මානකම හරියට කරගන්න බැරි නම් ඒ අපාසකම් ඇති වුණොත් අපට පුළුවන්ලු වස්වසන්න. එහෙනම් බැරි වෙලාවත් අපට එවැනි පීඩනයක් මොනවාරි හේතුවක් නිසා පැමිණියා. එහෙනම් වස්වසනවා. ඇයි මේ මේ කාලේ වහන්සේ පින්ඩපාතන අධික රස්නේ භාවනා යෝගී වැඩ සිටිනවා. වස්වසලා. ඇත්තටම මේ වස්සානය අර ජූනි මාසේ එහෙම නැත්නම් අගෝස්තු මාසේ ඒ වගේ නිශ්චිත මාසයක නම් කළ මාසයක අනිවාර්යයෙන්ම වස් වසන්න ඕනද එහෙම නැත්නම් ඒ කාලයේ වස් වැසුවේ නැත්නම් එයාට වස් පීටන් නැද්ද ඒකත් ලොකු ප්‍රශ්නයක් අපි මේ වස්සානිය පිළිබඳව ගොඩක් දේවල් දන්නේ නැහැ අඳුරු අපි මොනවද දන්නේ එහෙනම් මේ වස්සානය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ වැස්සටනේ. ගින්දර වගේ රස්න කාලේ වස් වසනවා. හැබැයි අපි කියනවා වස් වැසුවාය ඒ වස්සානය තුල අපි කටයුතු කරගත්තාය. ඒ නිසා මට වස් 13යි කියලා අපි කියනවා. ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. භෞතික වස් ආධ්‍යාත්මික වස් කියලත් වස් දෙකක් තියෙනවා. භෞතික වස්සානය කියලා කියන්නේ අහසෙන් වැයි වලාකුළු කඩම් වැටුනාම ඒ නිර්මාණය වෙන වර්ෂාපතනය අධික මඩ ගතිය වතුර ගතිය වතුර පිරිච්ච ස්වභාවය පාරවල් වල යන්න අපහසුතාවය මෙන්න මේකට සාපේක්ෂව වස්වසන වස්සානය වස්වසනවා අයන් වස්සාන කාලෝ සමහර කාන්තාරවලත් සුණාපරන්තේ කවදාකවත් වයින් නැහැ. දැන් ඒකට වස්වසන්න බෑනේ. වැස්ස තියෙන්න එපායි. එහෙනම් ඒගොල්ලෝ ආධ්‍යාත්මිකව වස්වසනවා. පුදුමාකාර තරහා සිටිවිලි එනවා. පටි කියන්නේ එනවා. ද්වේෂයන් එනවා. මේ නාම රූප දකින්නකොට හරියට තරහා යනවා. මේ ද්වේෂ වර්ෂාවෙන් මම පරිසං වෙනවා. අයං වස්සාන කාලෝ. නිතරම රාග සිටිවිලි එනවා. මොකද්ද දන්න පුදුමාකාර ස්පර්ශයේ වමනාව ඇති වෙනවා. රාගය නිසා, ඒ රාග වැස්ස නිසා, ඒ වැස්සෙන් බේරෙන්න මම වස්වසනවා. උන් වස්සානය. පුදුමාකාර ලෙංගතුකමක්, පුදුමාකාර සෙනෙහසක්, සහෝදර සංගයත් එක්ක බැඳීමක්. එහෙනම් මේ මිත්‍රත්වයේ බැඳීමේ වස්සානයක්. ඒ කෙලෙසිය නිසා ඒ කෙලෙසෙන් බේරෙන්න මං වස්වසනවා. මෙන්න මේ විදිහට ආධ්‍යාත්මිකව අපේ අකුසල මූලයන් තියෙනවානේ. ඒ හැම චෛතසිකයකටම වස්සානයක් වසන්න පුළුවන්. ඔබ වහන්සේ මොනවත් ඇයි වස්වසන්නේ? අරියට තරහා යනවනේ ආඳුරු. ඒ තරාව කියන වැස්සෙන් බේරෙන්න මං වස්වසනවා. මම හරියට මිනිසුන්ට එක බැඳිලානේ. ඒ බැඳීමෙන් බේරෙන්න මම වස්වසනවා. ඒ කෙලෙසෙන් බේරෙන්න, ඒ වැස්සෙන් බේරෙන්න මං වස්වසනවා. මේ විදිහට අපිට ඕනෑ තරම් හේතුවක් නිර්මාණය කරගෙන ඒ හේතුවට සාපේක්ෂව අපේ මාන ජීවිතයේ වස්සානයක් බවට පත් කරන්න පුළුවන්. මේක ආධ්‍යාත්මික වස්. වැස්ස කාලේ භෞතිකව අපට දාන්න ටික හොයාගන්න බෑ. පරිමඩල පොරෝගෙන යන්න බෑ. දෙවුර වාගෙන ගියාම සම්පූර්ණයෙන් නාහලා පැම්පාස් වෙලා අපිට පින්ඩපාති කරන්න වෙලා තියෙන්නේ. මෙන්න මේ අපාසතාවයන් වලට භෞතිකව අපි වස්වසනවා. මෙන්න වස් දෙකක් තියෙනවා. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ වස්සානයේ තුල ඇයි අපි rahat වෙන්නට ඕම් ප්‍රශ්නේ. ඕක තමයි කාරණේ. හැමදාම වස්සසනවා. හැමදාම වස්සාන කාලය විශේෂ කොට සලකනවා. අනිත් මාස තුනට වඩා මේක විශේෂයි කියලාත් කියනවා. වස්සානය තපස් ජීවිතයේ සුන්දරම කාලය කියලාත් නිර්වචනත් කරනවා. හැබැයි කිසිම ඵලයක් නැහැ. මොකද්ද ඒකට හේතුව කියලා බැලුවාම අපි මෙච්චර කාලයක් දැකපු නාම රූප වස්සාන ඇසින් දකින්න අපි දක්ෂ නැහැ. අපට ඇහෙන ශබ්ද වස්සාන කන් දෙකෙන් ඇහෙන්න අපි දක්ෂ නැහැ. අපේ ජීවිතය වස්සානයක් වශයෙන් ගත කරන්න අපි දක්ෂ නැහැ. දැන් අපිට අනිත් දවස්වල ඕන තරම් නිදාස තියනවා කැමති තැනකට යන්න. කැමැති කාලයක් ඉන්න. අකමැති නම් ආපහු එන්න. හැබැයි වස්සානේම බෑ. සීමාවක් දීලා තිනවා. ඒ සීමාව තුල අපි ඉන්න ඕනේ. මොකද්ද මේ වස්සානය තුලින් භාග්‍යතුන් වහන්සේ මේ පනවලා තින විනය? අල්පේච්ඡතාවය. ලදදෙන් සෑයීමටපත් වීම. යම්කිසි සීමාවට අනුගත වෙලා ජීවත් වීමේ මානසිකත්වය උරු කිරීම. තමන් පරිභෝජනය කරන භාණ්ඩ නැවත නැවත පරිභෝජනය තුලින් කලකිරෙන ස්වභාවය නිවැරදි කරගන්න. ඔහොම වස්සානයේ තියෙන විශේෂ උත්තරීතර කමඨාන. මේක කවුරුත් දකින්නේ ඒ කට්ටියට දකින්න උවමනාවක් නැහැ. ඒ නිසා ඒකට බුද්ධ පූජා, බෝධි පූජා, විශේෂ පාම් පූජා කරලම වස්සාන ඉවර කරනවා. ඇත්තටම වස්වසන්න කියන්නේ ඇවිදින ස්වාමින්වහන්සේලාගේ කකුල් වලට විලංගු දාන්න. එකතැන ඉන්න බැරි නම් ඒ පණුවා මාරුවට ප්‍රතිකාර දෙන්න. ඇයි මේ මාස තුන එකතැන ඉන්නපාය? එක විදියට ඉන්නපාය. සීමාවල් හතරක් තියෙන සීමාවල් වලින් පිටට යන්න බෑ. අවශ්‍ය තැන් වලට යන්න බෑ. අවශ්‍ය දේවල් කරන්න බෑ. තියෙන දේ සෑයීමටපත් වෙන්න ඕනේ. හැම තැනින්ම සැනසෙන්න ඕනේ. මොනම විඩාව ආවත් ඒක දරා ගන්න ඕනේ. ඒකට අවශ්‍ය මානසිකත්වය දන්න ඕනේ. ඕම් කමටා. වස්සානේ කියන්නේ මේක. මේ සම්බුද්ධ ශාසනය යම්කිසි භික්ෂුවක් ිතුවක්කාර වෙලා උඩඟු වෙලා ආංකාර වෙලා මොන විදියට ජීවත් වුණත් මේ වස් මාස තුල එයා ජීවත් වෙන්න ඕනේ බුදුහාමුදුරන්ට ඕන විදියට. අපි කියන්නේ වවුලා ගෙදර වවුලට ඕන විදියට ඉන්න ඕනේ කියලා. වස්සාණය එම්ඒ කරපු කට්ටියත් ඉන්න ඕනේ වස්සාණට ඕන විදියටලු. වස් 40ක් නෙමෙයි 50ක් තිබුණත් එයාත් ඉන්න ඕනේ අර වස්සාණයට ඕන විදියටලු. මහා තෙරණම් කතාවල් හරියන්නේ නැහැ. වස්සාණේ නීති රීති තියෙනවා. එළියට යනකොට අදිස්ථාන කරන්න ඕනේ. දවස් 6ක් ඉන්න පුළුවන්. හත් වෙනිදා දවසේ උදේ ඉරු නැගෙන්න කලින් කොස්කොලේ නාරටිය පේන්න කලින් උන්වහන්සේ ඇතුල් වෙන්න ඕනේ. ඒ වසාන කාලය තුල බාහිර වැඩ නවත්තන්න ඕනේ. Tamanට කියලා වැඩක් කරගන්න ඕනේ. භාවනා යෝගිය වාසය කරන්න ඕනේ. පුළුවන් තරම් බැඳීම් වලින් නිදහස් වෙන්න. දැන් එයාට සිද්ධ වෙනවා බුදුහාමුදුරන්ට ඕන ඇවිදලා ජීවත් වෙන්න. වාග්යතුන් වහන්සේ තමන්ගේ ශාසනය සියලු ශ්‍රාවකයන්ගෙන් බගෑපත් ඉල්ලීමක් ඇටිට මේ මේ වස්සානේ මම දකින්නේ. අනේ පින්වත් ශ්‍රමණේනේ මාස 9ක් කමන්නේ ඕන විදිහට නටන්න. ඇවද්ද මොනවා කරන්නද කියන දේ ආන්නේ නැහනේ. කමන්නේ. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට මේ ශාසනයට ගරු කරලා මේ මාස පිළිවෙලට ඉන්න. මට ඕන විදිහට ඉන්න. ආචාර්ය වතක් වශයෙන් පිළිවෙතක් වශයෙන් භාග්‍යතුන් වහන්සේ නමකට තමන්ගේ ශිෂ්‍යය කරන යුතුයකමක් වශයෙන් මෙන්න මේ විදියට එන්න. ඒ මාස තුන වත විදියට එන්න. ඒක භාග්‍යතුන් වහන්සේගේ බකැපත් ඉල්ලීමක්. ලෞතර තථාගතයන් වහන්සේ අපිට ඉල්ලීමක් කරනවා මේ වස්සානය තුල මෙන්න මේම ජීවිතය යුතුය ශ්‍රමණයා. මෙන්න මේ ආකාර ජීවිතයක් ගත කළ යුතුය ශ්‍රමණයා. භාග්‍යතුන් වහන්සේගේ ඉල්ලීමක් මේක. අයං වස්සාන කාලෝ කියන එක. මේ වස්සානය තුල අපි ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. ආධ්‍යාත්මිකවත් වස්වසන්න භෞතිකවත් වස්වසන්න. භෞතිකව මම පින්ඩපාත යන්නේ නැහැ. අනවශ්‍ය වැඩ කරන්නේ නැහැ. අනවශ්‍ය දේවල් වලට පැටලෙන්නේ නැහැ. බැඳීම් ගොඩනගන්නේ නැහැ. නෑකම් නෑගම් බලන්න යන්නේ නැහැ. ඒ සම්බන්ධකම් පිළිබඳව කටයුතු කරන්නේ භෞතිකවත් මම පරිස්සම් වෙනවා ආධ්‍යාත්මිකවත් පරිස්සම් වෙනවා දවසකට අපි වැසි කීයක තෙමෙනවද රාගයක් ඇති වුනම රාග වැස්සෙන් තෙමෙනවනේ මුළු ਸਰවාංගෙම තෙමිල යනවනේ ඒ රාග ගින්නෙන් අපි සම්පූර්ණ දැවෙනවනේ ලෝභය කටගත්තාම ලෝභ වර්ෂාවෙන් සම්පූර්ණයෙන් අපි යට යනවනේ ගිලෙනවනේ ද්වේෂයක් පටිගයක් අටගත්තාම ඒ ද්වේෂයේ පටිගය කියන වර්ෂාවෙන් අපි තෙමෙනවනේ. අයං වස්සාන කාලෝ කිව්වේ මේ සියලුම වර්ෂාවෙන් තාපසය බේරෙන්න ඕනේ. ඒකට අවශ්‍ය පුණුව ලබන්න ඕනේ. අයං වස්සාන කාලෝ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වස්සානේ නිකම්ම නිකම් මීදුමක් වගේ යන්න ඇති. අපි දැනගෙන හිටියේ නෑනේ. අපි දන්නේ මොකද උදේ බුදුන් වැන්දා දානෙ වැළඳුවා දවල් බුදුන් වැන්දා දානෙ වැළඳුවා අවස ගිලම්පස තිබ්බා බුදුන් වැන්දාත් අපිත් ගිලම්පස එකක් වැළඳුවා පොඩ්ඩක් හුස්ම රැල්ල දිහා බැලුවා සක්මන් ටිකක් කළා අර දායකයන්ට පේන්නේ එතකොටනේ දෙලුම් අරම හම්බෙන්නේ පොඩ්ඩක් ඇවිද්දා කුටියට වෙලා ගොරෝ ගොරෝ නිදි මොකද භාවනා යෝගිය වැඩ සිටිනවා ඕකනේ දෛනික ජීවිතේ අපේ ශ්‍රාවකයෝ අපි අපහසුතාවයටපත් කරනවා නෙමෙයි මෙච්චර කාලයක් අපිට ප්‍රතිඵල නොලැබෙන්න වසානේ ඵල නොලැබෙන්න ප්‍රධාන හේතුවක් උනේ මේ ගත කරපු චර්යාව නෙමෙයිද වෙනස් විය යුතුයි වෙනස් විය යුතුයි වස්සානය තුල Tamanට දූතාංග රකින්න පුළුවන් මේ සේනාසන භූමිය මේ රක්ෂිතය කොන් අතර මේක එතනින් මං එළියට යන්නේ එතනත් ඉඳලා ඉඳලා ඉඳලා පුරුදු වෙලා දැන් මට මේ සීමාව තුළ සෑයීමෙන් ඉන්න පුළුවන්. කිසිම පීඩනයක් නැහැ. හරි සන්තෝෂයෙන් ඇයි අක්කර 500ක් විතර තියෙනවා. මේ අක්කර 500 තුළ මට කිසිම පීඩයක් නැහැ. හොඳට සන්තෝෂයෙන් ඉන්නවා. එයා ඒ අක්කර 500 300ට ගේනවා. මෙතන මෙතෙන් පටන් මේ සති දෙකෙන් පස්සේ මේ මේ සීමාවල් තුළ මං වස්සසනවායි කියලා අදිත්‍යාන කරනවා. දූතාංගයක් වශයෙන් 300 තුල අර පීඩණය නැවතයන් නිවැරදි කරනවා. මෙතනත් අර 500 හිටියා වාගේ මුළු රට පුරා ඇවිද ඇවිද හිටිය සන්තෝෂෙන් ඒ මෙටප කෙනා මේ අක්කර 500ට සීමා වුණානේ. දැන් 300ට සීමා වෙනවා. තව සති දෙකක් යනකොට ඒ 300 තුල පුදුමාකාර නිදාසක්. නැවතයා අක්කර 100ට සීමා වෙනවා. මෙන්න මේ සීමාව තුළ මම වසනවා මෙතනින් එළියට යනවා නම් අදිස්ථාන කරනවා මෙතනින් එළියට යනකොට මම මගේ වස් සීමා සී කරගන්නවා කියලා ඒ අක්කර 100ට සීමා වෙනවා ඒක තුලත් පීඩන ඇති වෙලා එයාට එළියට යන්න බෑ මේක පොඩි සීමාවක් හරි අමාරු යඟ නිකන් මොකද්ද වාගේ දැවෙනවා වාගේ ඒක තුල ඒක වටාලා වටාලා එයා නිවිලා ඒ අක්කර 100 තුල බොහොම සන්තෝෂෙන් ඉන්නවා ඒකේ පීඩනයක් නෑ කුටියේ කොන් අතරට ලෙනේ කොන් අතරට සීමා වෙනවා. කුටිය තුල වස් වසනවා. එළියට එන්නෙම නැ වස්සාන මාස තුනේ. ඒ කුටිය තුල ඒ 8යි 10 කියන මේ පුංචි පරිසරය තුල එයා සෑයීමටපත් වෙනවා සැනසෙනවා ඒ තුල එයා නිවෙන්න දක්ෂ වෙන කිසිම මොහතක එළියට යන්න සිතවිල්ලක් ඇති කරගන්නේ නැහැ අදිෂ්ඨාන කරලා එළියට ගියා වැසිකිලි කැසිකිලි ගියා නැවත අදිෂ්ඨාන කරගත්ත ඇතුළට ආවා අදිෂ්ඨාන කරා පිණ්ඩපාත ගියා ටග්ගල අදිෂ්ඨාන කරගත්ත ඇතුළට ආවා ඒ කුටිය තුල එයා අනුගත වෙලා ජීවත් වෙනවා ඒ කුටියෙන් පිට බාහිර ලෝකෙ කිසිම සිතිවිල්ලකට එයා අනුමත කරන්නේ අයං වස්සාන කාලෝ කියලා කියන්නේ සේනාසනයක් තුල වස්වසලා ලෝකෙ තියෙන ඔක්කොම කල්පනා කරන එක නෙමෙයි ඒ සීමාව තුල එයාගේ සිත පීටවා ගන්න එක. ඒ නිසා තමයිලු එතනින් එළියට යනකොට වස් සමාදන් වෙච්ච එක අදිස්ථාන කරලා ගාතාව කියලා ඒක සී කරලා යන්න කියන්නේ. ඒ කියන්නේ එතනින් එළියට යනකොට බාහිර සිතුවිලි එනවා. බාහිර ලෝකයක් එක්ක බාහිර නාම රූපات එක්ක යා ගනුදෙනු කරන්න යනවා. අන්න ඒ ගනුදෙනුව නිසා එයාගේ තපස් ජීවිතය අවුල් වෙනවා. එයාගේ මානසිකත්වය විකෘති වෙනවා. එයා තවත් මානසිකව බර වෙනවා මහ පොළොවට ඉපදීමට. බාහිර සිතුවිල්ලකට ගනුදෙනු කරනකොට එයා අදිස්ථාන කරලා යන්න ඕනේ. අනේ මම මේ සීමාව තුළ කොච්චර ලස්සනද මේ තිබිච්ච නාම රූප ප්‍රශ්න දැන් අලුත් නාම රූප සෙට් එකක් එනවනේ. ඒවත් දැන් ආයි ප්‍රශ්නනේ අදිස්ථාන කරන පුළුවන් තරම් ඉක්මනට මං ආපහු වෙනවා අඩුම නාම රූප ගනුදෙනු කළා මං නැවතෙනවා පුළුවන් තරම් අඩුම වචන වලින් මං බේරිලා එනවා පුළුවන් තරම් අඩුම ඇසිරීමෙන් මං ආපහු වෙනවා කියලා අදිස්ථාන කරලා යනවා දින 6න් එන එක අදිස්ථානය කොච්චර වැදගත්ද ඊට වඩා මේ ආර්ය කමඨානේ අදිස්ථානය වටිනවා මේ සීමාව තුල අඩුවෙන් නාම රූප පරිභෝජනය කරනවා ඒක තුල එයා නිවෙනවා සංසිඳෙනවා සීමාව තව ටිකක් ලං කරගන්නවා ඒක තුල තියෙන නාම රූප ස්පර්ශ වෙනවා ඒකිනොත් අඩුම නාම රූප ස්පර්ශ කරනවා ගනුදෙනු කරනවා ඒකිනොත් යා පුදුමාකාර තවත් නිවෙනවා එංගලන්තෙටයි අප්‍රිකාවටයි දෝපු සිත එයා මේ බම්බයක් විතර උස තියෙන කයට ගෙනලා නවත්තනවලු මේ මාස 3 තුල. එතකොටලු යාට තේරෙන්නේ මට මං විතරයි. ඇයි? මම මගෙත් එක්ක ඉන්න මෙච්චර කාලේ මම හිටියේ එංගලන්තේ දායකයත් එක්කලු. අප්‍රිකාවේ අපේ ඥාතියත් එක්කලු. ඇයි? එයා හැමතැනම ඉන්නවා. වස්සාන ඉවර වෙලා. එයා සීමාවිදී ආනෝ ඔබ ඔබ වහන්සේ මොනවද වැඩිවේ මේ වස්සානිය තුළ? ස්වාමීනි මෙච්චර කාලයක් මං ජීවත් වුණේ හනුන් එක්ක. මේ වස්සානේ අවසන් වෙනකොට ස්වාමීනි මං එක්ක දැන් මම ජීවත් වෙනවා. මගේ ළඟ මම ඉන්නවා මට මාව ස්පර්ශ වෙනවා ස්වාමීනි. මාව මං අඳුරගත්තා. ඊළඟ වස්සානේදුලි ඒ අඳුනගත්ත කෙනා මං නිරෝධ කරනවා. ඒකට මං පොරොන්දු වෙනවා. මේ වළඳපු මාස තුනේ බත් පාසල් වලට ඒ ගිලම්පස වලට ස්වාමීනි මම ණය නැහැ. අනුන් එක්ක ජීවත් වෙච්ච මම දැන් මං එක්ක ජීවත් වෙන මාව මං අඳුරගත්තා ස්වාමිනේ. දැන් නිරෝධ කරන ප්‍රශ්නේ විතරයි මට තියෙන්නේ. ඕන්ගේ අශ්‍රේෂ්ඨයි. අයං වස්සාන කාලෝ කිව්වේ මේකට. මෙතන හිටියට අපේ සිත හැමතැනම නාම රූප ගනුදෙනු කරනවා නම් එයා අදිස්ථාන කරලාද ගනුදෙනු කළේ? භෞතිකව කය යන්න අදිස්ථාන කරන ස්වාමිනී මම මෙතනින් එයාට යනවා ආ මොකටද දන්න යන්නේ සානිය අසනීපයි බේත් ටිකක් ආ කමන්න ගිලන්න. ගුරුවරයාට කියනවා අවසර ගන්නවා. එහෙම බැරි වෙලාවත් අදිසිය යනවනම් සීමාව ළඟට ගිලා ඉටගෙන මම කොහොම හරි දවස් 6ක් ඇතුළත නැවත එනවා. හත්වෙනි දවස ඉර හත්වෙනි දවසේ ඉර උදා වෙන්න කලින් ගස්වල කොළවල නාරටි පේන්න කලින් මම මේ භූමියට ඇතුල් වෙනවා කියලා හදිස්ථාන කරනවා. ගමේ ඉන්න අම්මා තාත්තා කිරියම්මා මතක් කරගෙන ඉතින් රස විඳිනවා එයා. දරුවා මොනවද දන්න මිනිබිරිය අරේ කිරි බොනෝ ඇති මේ වෙලාවේ මෙනෙහි කරනවා එයා අදිස්ථාන කලරලාද එළියට ගියේ අනුරාධපුරයට ගියේ කාගෙන් ආලාද වස්වසපු භික්ෂුවට කවුද අවසර දුන්නේ එයා ගුරුවරයාගෙන් අවසර ගත්තද වස් සීමාව ළඟ ඉඳලා මම වස්වසලා ඉන්නේ අනේ අනුරාධපුරයට දැන් යන්න බෑනේ සිටිවිලි වලින් වස්වසලා ඉන්නේ ඒක එයා සීකලාද කෝ එයාගේ වස් කොහොමද rahat වෙන්නේ එයාව rahat කරන්නේ කොහොමද කිසිම තාංචිය සීමාව මොකවත් නැහැ. එයා වස්වසල නැහැ. එයා මෙතන හිටියට රූ කඩයක් විතර අර මලමිනි තියෙන්නේ මොචරියේ මිනියක් විතරයි තියෙන්නේ. සිත නැහැ. සිත අනුරාධපුරේ උරතල් කරන මුණුබුරා. එයා වස්වසල නැහැ. ලෝකෙට පෙන්න නාම රූපයකින් වස්වසලා ඉන්නවා. එයා වස්වසලා නැහැ. අදිස්ථාන කරලා ගිහින් නැහැ එළියට. වස්වසපු භික්ෂුවකට සිතවිල්ලකින් යම්කිසි තැනකට සීමාවෙන් එළියට යනවා නම් ඒත් එයා ඒ සීමාව ළඟට ගිහිල්ලා සිටින් හිටගෙන මම වස්වසලා ඉන්නේ වාර වැඩේනේ යාළුවාගේ සිතවිලි තන ඉස්කෝලේ කාලෙත් මතක් වෙනවා. ඒවා මතක් කරන අනේ මං නැවත ගිහිල්ලා ඉක්මනට එනවා මම විනාඩි 5න් එනවා. ඉටිපස්සෙලට අවසර තියෙන්නේ. කවුද එහෙම සිතන්නේ? කෝ එතකොට මේ කයට භෞතික කයට වයසට ගිහිල්ලා ලෙඩ මැරෙන කයට නිකන් නීතියක් පනවගෙන ගාතාවක් එක මොකද්ද මේ නටන නාඩගම? එහෙනම් ඒක වේදිකාවේ නටන නාට්‍යයක් පමණයි. එතන රාතුම් බී වෙන්නේ භික්ෂු ජීවිතය කියන්නේ තපස් ජීවිතය කියන්නේ වේදිකාවේ නටන නාට්‍යයක් නෙමෙයි. මේ විශ්වයේ තුල Nirodhයට වඩන ප්‍රතිපත්තිය. ඒක ප්‍රතිපත්තිය. වස්සානය කියන්නේ ප්‍රතිපත්තිය. ඒක ආමිසයක් නෙමෙයි. දැන් මේක ආමිසයක් වෙලානේ. වැසි සලුව ගන්නවා. කප්ප බින්දුන් තියෙනවා. අදිස්ථාන කළ එළියට යන්නේ අදිස්ථාන කළ ඇතුළට එන්නේ. දම්පැන් වළඳනවා බොහොම සංවරව ඉන්නවා. හැබැයි තර තිබුණට වඩා ප්‍රශ්න ඇයි මාස තුන ඉවර වෙනකොට උන්වහන්සේලා ඇස්තු අදලා මේ පැත්තේ මේ දිස්ත්‍රික් වලට නසෝල හම්බෙන්න ඕන මෙසෝල හම්බෙන්න අසෝල ආම්ඳුරුන්ට වැඳ ගන්න ඕනේ වස් කාලේ මම මේ මේම වස් ඇස්සුවා කියලා අපේ ගුරුවරුන්ට වැඳ ගන්න ඕනේ මේමක ලොකු තඩි ලයිස්තුවක් අදලා එතකොට දැන් වස් වැසුවට එක්තන් ඉන්න පුරුදු වුණා නෙමෙයි. ඇවිදින ලයිස්තුව හදාගෙන අර වස් මාසෙටත් එක දැන් ඇවිදින්න ලෑස්ති. ඉතින් වස් කාලෙත් ඇවිද්දා නම් ඉවරනේ. ගමන් 25ක් යන්න මාස 3ක් යනවා ඒ මාස 3 එක තැන ඉඳලා ඒ 25 මාස 3න් පස්සේ යනවනේ. ඉතින් වස්වසල නැහැ මේ මිනිස්සයා. එයා තපස් ජීවිතයක් නෙමෙයි ගීගියක් නේ. එයා රඟපාලා තියෙන ගීගයක් නේ ජීවත් වෙලා තියෙන කුටිය ගයක් නේ. තාපසයාට මේ ලෝකයේ කිසිම අවශ්‍යතාවයක් තියෙන්න බෑනේ. ඥාතියෙක් ඉන්න බෑනේ. බැඳීමක් පවතින්න බෑනේ. බැඳීමක් නඩත්තු වෙන්නත් බෑනේ. එහෙනම් අයන් වස්සාන කාලෝ කියන මේ පාඨය තුල භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට මහා ගැඹුරු දෙයක් දේශනා කරන අපට ඒක වැටහිලා නැහැ. ප්‍රඥාව මදිකම නිසා ඒක වැස්සට තෙමෙන්න එපා කියලා. ඉතින් මේ මොකද්ද අර මේ අර මුතුරට මුතුරට කුඩේ කුඩේ දුන්නා නම් ඉවරනේ උකට. අයන් වස්සාන කාලෝ වැස්සට තෙමෙන්න නැතු එක තැන ඉන්න නෑ නෑ තෙමුණාට කම නාන් කුඩයක් තියාගන්නකෝ තල්ලත් තියාගන්නකෝ ඉවරනේ ප්‍රශ්නේ. සරලයිනේ. ඇයි භාග්‍යතුන් වහන්සේ කුඩයක් පාවිච්චි කරන්න කියලා නිකන් ඉඳ තිබුණානේ. වැස්සද ආ මානෙනි අද ඉඳලා භාග්‍යතුන් වහන්සේ අනුමෝදන් කරනවා හැමෝම තල්ලත් පාවිච්චි කරන්න. තල්ලත්ත නැත්තම් පොල්ලත්ත පාවිච්චි කරන්න. පොලුත් නෑ, තලුත් නෑ මිනිස්සු කපලා කුඩයක් පාවිච්චි කරන්න. කඳුරට කුඩ කුඩ පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නෑ. එහෙම කියලා නිකයින්ද තිබුණානේ. ඇයි එක්තන් කළේ? කායිකව විතරක් නෙමෙයි මානසිකවත් එයා එක්තම් වෙන්න ඕනේ. සීමාව පනවලා තින්නේ සතර කොනේ කයට විතරක් නෙමෙයි සිතටත්. තමන්ගේ ගුරුවරයා මතක් වුණා නම් ගුරුවරයා මතක් වෙච්ච ගමන් නැකිట్లా බුදුන් වඳිනවනේ ස්වාමිනී භාග්‍යතුන් සවතක් වුණා. ඇයි? සීමාවෙන් අවසර නැතුව අම්බන්තොටට වැඩි අතවමින් ආන්ත වස්වසල ඉන්නවා මට අමතක වුණා මේ තාපසේ හරි දුර්වලයි කිසිම 100ක් නෑ 80ෙන් ඉන්නේ වස් කාලෙත් අදිස්ථාන කරන්නේ නැත අනේ ස්වාමීනි අම්බන්තොටට ගියා මට සමා වෙන්න කියලා බුදුන් වහන්සේලා කායේන වාචා චිත්තේන කියලා ඇවත් දැසලා පිරිසිදු වෙන්න ඕනේ. ඇයි ආගේ වස් බිඳිලා එහෙනම් මේ වසානය කියන එක සාමාන්‍ය කෙනෙකුට මේ විඳින්න පුළුවන් එකක් නෙමෙයි. රජ්ජුරුවන්ට අඬගාලා වස්වසන්න කිව්වම රජ්ජුරක මීට වඩා හොඳයි මට වාදුන්නා නම් කියලා. ඇයි රජ්ජුරුවන්ට චෛත්‍ය මතක් වෙනවා, වෙල මතක් වෙනවා, පොළ මතක් වෙනවා. හරියට ආදායම් ගෙවනවද මිනිස්සු? ගමේ මිනිස්සු මොනවද ඔක්කොම රජ්ජුරුවන්ට මේ සීමාවෙන් එළියට යන්න බෑ. සිතුවිල්ලකින්වත් එළියට යන්න බෑ. රජ්ජුරුවෝ කියන අම්මෝ වස්වසන්න බෑ ඔබ වහන්සේලා වස්වසන්න. ඔබ වහන්සේලාට කිරිපැණි වලින් නාවන්නම්. හැබැයි මට නම් වස්සදයි මේක කරන්න බෑ. රජකම ඊට වඩා ලේසි. වස්වසන කෙච්චර අමාරුයි. මේ ලෝකේ ආර්යවරුන්ට විතරක් කරන්න පුළුවන් මා භයානක ගැඹුරු ප්‍රතිපදාවක්ලු මේක. හරි භයානකයිලු. කොයි වෙලේ හැවත් වෙනවද කියලා කවුද දන්නේ? හරි අවදානම්ලු. ඊතර සංකීර්ණ වැඩපිළිවෙලක් මේ වස්සානේ කියලා කියන්නේ. දක්ෂ තාපසයා වස් ඉවර වෙනකොට රහත් වෙනවා. මේක එක පැත්තක් මේ කතා කළේ. එයා සිටිවිලි වලින් විසිරිච්ච ස්වභාවයෙන් සිත ක්‍රමානුකූලව ළඟට අරන් අරන් අරන් කුටියට අරගෙන බම්බයක් විතර උස තියෙන කයට ගෙනල්ලා එයා නවත්තගෙන ඉන්නවා. වස්සසලන්නේ. කිසිම මොහතක කුටිය හතර කොනෙන් එළියට සිත යන්නේ කය යන්නෙත් නැහැ. ඇවතුත් නැහැ. අකුසලත් නැහැ. බැඳීමකුත් නැහැ. ගැටීමකුත් නැහැ. ඉපදීමකුත් නැහැ. රාත් වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. එහෙනම් අපි මොකද්ද කරන්නේ? වස්වස් වලට මෙතන නැහනේ. කොහෙද මෙතන ඉන්නේ? දවසට කී වතාවක් එළියට ගින්ද? සද්දයක් ඇහෙනකොට සද්දෙට ගිහිල්ලා සිත. සීමාවල් මතක තිබුණාද? සීමාවල් මෙනේ කළාද? භෞතිකව යනකොටත් මතක නැත්තම් සිත ගැන මොන කතාවද? නිවැරදිව වස්වසලා නැහැ අපි. ඒ නිසා වස්සානේ අවසාන වෙනකොට රාතුන් 500යි, අනාගාමි 400යි, සකු르දාගාමි 250යි, සෝතාපන්න 4820යි. මේම කියලා ලයිස්තුවක් හැදෙන්නේ ඇයි? එහෙම හැදෙන්න ඉතින් වස්වසන් දෙපාය. කොහොමට වස්වසප කෙනෙක් පෙන්වන්නකෝ? නෑ. අපිත් ඒ කාලේ අමතන මේ එව්වා. වස්වසප කෙනෙක් නෑ. උදේට බුද්ධ පූජා, රාට බෝධි පූජා කටින පිංකම් හැමදාම විශේෂ වැඩසටහන් විශේෂ ධර්ම දේශනා භාවනා වැඩසටහන් ඒක මොකද්ද කියන ආදායම් උපයන මාසයක් කටින මාස කියලා කියන්නේ වස් මාස කියලා කියන්නේ සම්පූර්ණ ආදායම් මාස පන්සලට සේනාසනයට සම්පූර්ණ සල්ලි ගලන මාස කොහොමද රාතුන් බී වෙන්නේ රාතුන් ඕන්නේ පන්සිල් රකින්න කෙනෙක් බී වෙයිද නෑ බී වෙන්නේ පිරිහිලා පිරිහිලා. එහෙනම් අපි අර පොළට බඩු හරගෙන ගිහලා විකුණන්නේ ආදායම් ලබන්න. ඒ වගේ මේක පොළක්. මාස තුනේ පොළක් පන්සලයි සේනාසනයයි. මොකද අලෙවි කරන්නේ බුද්ධ පූජා අලෙවි කරනවා. හැමදාම අටපිරිකරක් දෙන්න ඕනේ වස්සාන කාලේ 1500යි. බෝධි පූජා අලෙවි කරනවා කල 9ට පිරිකර 9යි. 18500යි. මොකද්ද ආදායම් මාසේ මේක පොලක් කොයිද තින්නේ සේනාසන සේනාසනේ සම්පූර්ණ පොළ බවටපත් වෙලා අර සති පොළ ඕම් පොලක් මේක ආදායම් උපදන ඔක්කොම අලෙවි කරනවා බුද්ධ පූජා අලෙවි කරනු ලැබේ බෝධි පූජා අලෙවි කරනු ලැබේ පිරිත් අලෙවි කරනු ලැබේ තෙල් පාම් පූජා අලෙවි කරනු ලැබේ දුම් පූජා අලෙවි කරනු ලැබේ වස්වසපු කෙනෙක් නෑ ලෝකේ 1,50,000 2,25,000 කියලා ලෝකෙම භික්ෂුන් වහන්සේලා වස්වසනවා. හරියට වස්වසපු කෙනෙක් නැහැ. කවුරුත් වස්වසලා නැහැ. ඒ නිසා රාතුන් දී වෙන්න නිවැරදිව වස්වසන්න. මේ පටවි මට්ටමේ කාරණාවක් මේ කතා කළේ. කය එක්තෙන් කරලා කය ක්‍රමානුකූලව ඒක වරදක් නෙමෙයි. සීමාවල් අතරක් තියෙන අනේ ස්වාමීනි තව සීමාවල් අද නැවද්ද නැහැ. ඇවත් වෙන්නේ කොහොමද? රාත් වෙනව මොනවද? තවත් ටිකක් අඩු කරනවා. අක්කර 5000 ගේනවා 100ට. 100 ගේනවා 25ට. වච්ච කුටිය, ගිලන් කුටිය ඒ සීමාවට ගේනවා. ඒකිනුත් අඩු කරනවා. 8යි 10ට ගේනවා. කුටියෙන් එළියට යන්න පඩිය පා ගන්න. අදිස්ථාන කරලා පඩිය පා ගන්න. ඇයි පඩියත් මට අයිති නෑ. එපා පඩියත්. ඇඳට සීමා වෙනවා. ඇඳෙන් බයින්නේ තදිස්ථාන කරලා. කයට සීමා වෙනවා. කයෙන් එළියට යන්නේ නැහැ. කයෙන් එළියට සිටිවිල්ලක් ගන්න අදිස්ථාන කරනවා. ඕම් වස්සානේ උපරිමය. ඒ කාන්ත වශයෙන්ම රාත් වෙනවා. ඒ කාන්ත වශයෙන්ම රාත් වෙනවා. ඒ රාත අපි මතු කරගන්නේ. කෙලෙසේ පෝෂණය කරනවා. Nirodha යටපත් කරනවා. කෙලෙසේ යටපත් කරලා Nirodha මතු කරන්න ඕනේ. කිසිම කෙනෙකුට ඒක ඒකම ඒ මානසිකත්වය ඇදිලා නැහැ. අර අදාසානකොට කිව්වේ අදාස්. හොඳ වෙලාවට තැන්න කිටියේ නැත්තම් කන්ද මුදුන නම් පයින්නවා පල්ලයට. ඒ අදහස ඇහෙනකොට ඒ තරම් සිතට සංකාව කරන මේකද අපේ අවබෝධය. රාතුන් ලක්ෂයක් බී කරන්න පුළුවන් එක වස්සානයක් අරියට වස් ඇතුවනම්. වස් වසන්නේ ඒකේ ධර්මතාවය දකින්නේ කෙලෙස් වර්ෂාවට නේද අපි වස් වසන්නේ. කොහොමද වහන්සේ දාන්නේ? ඕ ආන්දරෝ සමාවෙන්න අවතක් වුණා. දාහනේ වෙලඳුවාද කියලානේ ඇව්වේ ඇයි ඇව්වේ? ස්වාමිනී මේ බැඳීම් කියන වර්ෂාවෙන් බේරෙනම අවස් අසලා තින්නේ. ඔබ වහන්සේ කියවෝනේ අනේ ස්වාමිනී අවතක් වුණා. කොහොමද යගේ වස්සානේ ශ්‍රේෂ්ඨත්වය? ඒ උත්තමයාට පෙරලි පෙරලි වැන්දට පවු නැහැ. බැඳීම කියන වර්ෂාවෙන් යා බේරෙන්න අවස් අසලා තින්නේ. කිසිම තැනක බැඳීමක් හදන්නේ නැහැ. ඒක පිළිබඳව නිතරම අදිස්ථාන කරනවා. මම අදිස්ථාන කරන අපේ ගරුතර ස්වාමින් වහන්සේ දාහනේ වැළඳුවා දන්නේ අදිස්ථාන කරනවා මම මෝතකට උන්වහන්සේකින් එක විමසනවා අදිස්ථාන කළා ස්වාමිනිය ඔබ වහන්සේ දුර බැරන දාහනේ වැළඳුවා දන්නේ වැළඳුවා ඕ ස්වාමිනිය හරි ආපහු නැවත තමන්ගේ ළඟට ආවා ආයි වෙන මොකද තාන්නේ බැඳීම් වලින් බැඳීමකින් වැස්සෙන් බේරෙන්නේ අවස්සසලා තින්නේ ඕන් අයන් වස්සාන කාලෝ ආපෝ මට්ටමේ කිසිම තැනක ගැටෙන්නේ නැහැ. ගැටීමෙන් බේරෙන්නලු ඒ द्वේෂයෙන් පටිගෙන්ලු ඒ වර්ෂාවෙන් බේරෙන්නලු අවස්ථාවසලා තින්නේ. මොකයි ඔබ සත ඕ සමාව නනේ ස්වාමීන් ආයි ගැටුණනේ ඒ වස්සෙන් බේරෙන්නමයි මම වස්සෙන් බලන්න සායන ඕන තැනක තියන්න සමා වෙන්න ඕන. ඕ කට පරිස්සම් කරගන්න ඕනේ. ඇදෙනවා. එයා කිසිම තැනක ගැටෙන්නේ පාපිස කමන්නේ එතන තිබුණත් මෙතන තිබුණත් කමන්නේ උන්න ආක බලන් ඉන්න. ගිලම්පස හැමෝටම කොයි දන්න මගේ දුන්නොත් වළඳනවා. ගැටෙන්නේ නැහැ. ඇයි ගැටෙන වැස්සෙන් බේරෙන්නලු අවස්ස අසලා තින්නේ. පරිස්සම්න මාස තුන පරිස්සම්ලා බලනකොට ඒ පුද්ගලයා නෑ අතුරුදාන්. රාත් වෙලා. රාත් වෙලා. හැම දෙයකම වටිනාකම් දෙනවා. ලෝභය කියන වර්ෂාවෙන් බේරෙන්නලු වස්සසලා තින්නේ. කිසිම දෙයකට වටිනාකම් දෙන්නේ නැහැ. පරිපුයි බති හම්බ වෙනවා. සාදු සාදු කියලා පාඩුවේ වළඳනවා. කිරියොදිත් එක කොහමද වළඳන්නේම කෝ සරක් මොකවත් නැහැනේ මිරිස් කරලක් මොකවත් තාන්න ගැටෙන්නේ නැහැ වටිනාකම් දෙන්නේ දාණයෙන් පටන් ගත්තාම සිවුරෙන් පටන් ගත්තාම පරිභෝජන කර බඩමුට්ටු කිසිම දෙයකට වටිනාකමක් දෙන්නේ ඇයි ලෝභයේ කියන වර්ෂාවෙන් බේරෙන්න වස්සසලා තින්නේ යා මාස 3ම ඒ විදිහට පුරුදු කළාම ලෝභයෙන් එයා නිදාසුනම අනාගාමි වෙලා රාහත් වෙනවා යම් කිසි කෙනෙක් ලෝභයෙන් නිරෝධ කළොත් මානෙනි එයා අනාගාමි වෙනවට මම අප වෙනවා. අභිනන්දන සූත්‍රය භාග්‍යවත් වහන්සේ දේශනා කරනවා. සූත්‍ර පිටකේ පංචක නිපාතී. මිනිසත් භවයේ අවුරුදු 25 30 40 50 60ක් 70ක් දැන් ඇවිල්ලා නේද? මේ පොඩි දේ හදන්න බෑ. කරපිංච ටික අයින් කරලා මිලිස් කැලි ටික අයින් කරලා හරියට අනනකොට මේ සැරමදි නම් පොළොස් කැල්ලකුත් තියලා හොඳට අඹලා මිශ්‍රණය හරියට හදනවා. 1 2 3 කොන්ක්‍රීට් එක අනනවා වගේ හරියට මිශ්‍රණය හදලා කටට ඔබන්නේ. මෙච්චර දැනුම තියෙනවා. තමන්ගේ ලෝභය නඩත්තු වෙනවා. තමන්ගේ අකමැත්තෙන් කැමැත්තෙන් අකමැති ඒත් නඩත් වෙනවා. ඇයි ඒක නිවැරදි කරගන්න බැරි? අස් කරගන්න බැරි. අර වස් කරන්නේ අවුමිරිසරම් අස් කරන්න එපාය. ඉස් වෙන්න එපාය. කෙලෙස් අස් කරන්න ඕනේ, සිත ඉස් කරන්න ඕනේ. දෙකම වෙලා නැහනේ. ඒකට තමයිලු බුදුහාමුදුර වස්වසන්ද කිව්වේ. කෙලෙස් ටික දුර්වලකම් ටික අස් කරගන්න, සිත ඉස් කරගන්න, ඒකට තුන් මාසයක් එක්තැන් වෙන්න. මේකට අයං වස්සාන කාලෝ කියලා එක පාඩයකින් උන්වහන්සේ නිර්වචනය කළා. සර්වඥතා ඥානයේ වචනයක් ඒක. අපි දක්ෂ වෙන්න ඕනේ මේ වස්සාන කාලය තුල. ඒ තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බගෑපත් ඉල්ලීමක් කරනවා. මාස 3ක් හැමතැනම නටුන් නැටුවා. මේ මාස 3වත් මම කියන පදයට නටන්න. නිරෝධය කියන ඒ වේදිකාවේ රඟපාන්න. එතකොට අපට තේරෙන්නේ අපි කවුද කියන එක. මෙච්චර කාලයක් ඉඳලා අපිට අපිවත් තේරුම් ගන්න බෑනේ. මං කැමැති මොකටද මං අකමැති මොකටද මගේ වාසිය මොකද්ද මගේ අවාසිය මොකද්ද මගේ කැමැත්ත මොකද්ද අකමැත්ත මොකද්ද තරහා යන්නේ ඇයි කැමති වෙන්නේ ඇයි? සතුටු වෙන්නේ ඇයි? දුක් වෙන්නේ ඇයි? අටලෝ දහම තුල මම ජීවත් වෙනාට කිසිම දහමක් මගේ කයෙන් මට තේරිලා නැහනේ. මොකද්ද එතකොට මෙච්චර අවුරුදු ගාන මම අපොලෝ ඉඳලා කරලා තියෙන්නේ? කිසිම දෙයක් වෙලා නැහැ. ලෝකේ අසාධාරණයි හැමෝම කපටිකම් කරනවා, රවට්ටනවා, මුලා කරනවා. හැමතැනම අපි අසරණ කරන මිනිස්සු හරි දුෂ්ටයි කියලා කියන නෑ. මේ ලෝකයේ ලොකුම අසාධාරණ කරගෙන තින්නේ මට මම. නඩු දාන්න ඕනේ මට මම. උසාවියෙන් නඩුවක් දානවා. මයිස්ත්‍රාට මම මට අසාධාරණයක් කරලා තිනේ එඳා මට මේ ලෝකේ තියෙන ලොකුම දඬුවම දෙන්න කියලා. ඇයි වෙන කවුරුත් අපිට මොකවත් කරගෙන අපි ලොක්කම කරගෙන තියෙන්නේ. අයම් වස්සාන කාලෝ කියන්නේ මේකට. සමහර කට්ටියට මං කැමති නෑ. කැමති නෑ. ඒ අකමැත්ත කියන ප්‍රතික්ෂේපය කියන වර්ෂාවෙන් බේරෙන්න වස්සසනවා. මේ මාසේ මාස තුන. හැමෝටම කැමති. හැමෝටම කැමති. කිසිම කෙනෙක් එලා දකින්න ඕන් වස්සසලයා. වස්සසලා. මේ ලෝකේ කිසිම කෙනෙක් එලා දකින්න. ඇයි හැම කෙනාම එලා දකින්නවලු. හොඳට කතා කළා. ඉතින් කොහොමද ඉතින් සපසනේ හොඳයි කියලා ගියාට පස්සේ අර භූතයා ඉතින් වැඩක් නෑ ඕකේ වැඩ කියලා ගියාට පස්සේ පතුරු යන්න බයිනවා. ඒක එයාත් එක්ක බයිනවා තව මනසෙක් එක්ක. බල්ලා ඔක්කොම කළා ඉතින් ඔයා කොහොමද පුතා යනවද කැම ටික කාලේ යන්න පුතා කියලා කැම ඕන් බත් කන්නම එන්නේ බත් බැලයා කියලා උටත් බයිනවා. දැන් දැන් ඩ්‍රයිවර් යන්න දන්නා ඩ්‍රයිවර් ගියාම ඩ්‍රයිවර්ටත් බයිනවා. මේ ඔයා යන්නද පුතා? නෑ සාවිනාත් මම තව ටිකක් වෙලා ඉන්නම්. ආන්දරන නිින්ද යනකම් යන්නයි ගියාම ඩ්‍රයිවර්ටත් බයිනවා. මේ විදිහට ජීවිත කාලෙම මිනිසුන්ට බැනලා බැනලා ඉන්න මිනිස්සෙක් තාපසෙක් වස්වැසුවා මේ තාපසයාට පුළුවන්කම තියනවලු මෙතන පටන් මේ මාස 3 කින කාලය තුල කිසිම මොහතක කිසිම අවස්ථාවක කිසිම කෙනෙක්ගේ චරිත ඝාතනය කරන්නේ නින්දා කරන්න අපාස කරන්න අපාසයේ කින වර්ෂාවට මං වස්වසනවා නින්දා කිරීම කින වර්ෂාවට මං වස්වසනවා තෙමෙන් නැතුව අපාස කිරීමේ වර්ෂාවට මම වස්වසනවා ඕම් වස්සානේ ඒ කාලේ කිසිම කෙනෙකුට වචනයක්වත් කියන්නේ මිනිස්සු කියන අනේ ආන්දර වෙනස් වෙලානේ ඕම් වස්වසලා ආ ඒක තමයි ඒක තමයි වෙනස ඕම් මිනිසුන්ට වස්සානේ වෙනම පේනවා වස් කාලේ මිනිස්සු අඳුර ගන්නවා ඒකට වටිනාකම මිනිස්සු දීලා ශාසනය උත්තරීතර මාස තුන බවට පත් වෙලා අද ඒක නිකන් සාමාන්‍ය ආදායම් උපයන කාලයක් වෙලානේ නම් අපේ ජීවිතවල එවැනි தත්වයක් නම් එවැනි වසක් නම් අපි වසන්නේ. ඒ වස නිවැරදි කරගන්න ඕනේ. අනුගත වෙලා පිළිවෙලට ඒක වසන්න ඕනේ. වස්වසන ක්‍රම ලක්ෂයක් විතර තියෙනවා. ඕනම ක්‍රමයක් භාවිතා කරලා ඒ ක්‍රම සෝතාපන්න වෙන්න පුළුවන් ක්‍රම 10 ඒ ලක්ෂය තුල හැමතැනම විසිරලා තියෙනවා. ක්‍රමයක් ගන්න, වස්සසන්න, රාත් වෙන්න. සම්ප්‍රදාය තුල ජීවත් වෙන්න. ආර්ය ලෝකයේ තුල වස්වසන්න. සම්ප්‍රදාය තුල පවතිනවා ලෝකෝත්තර වාසය කරනවා. ඒකාන්ත වශයෙන්ම පිරිනොම් පානවා. මේක තමයි වස්සානයේ පිළිබඳව සරලව මට කියන්න තියෙන මීට වඩා ගැඹුරින් කියන්න කරුණු තියෙනවා. චෛතසික මට්ටමින් වස්වසන ක්‍රම තියෙනවා. ප්‍රඥා මට්ටමින් වස්වසන ක්‍රම තියෙනවා. පාරමිතා 10ට එකින් එකට එකින් එකට වෙනස් විදිහට වස්වසන ක්‍රම තියෙනවා. මේව ගැන සාකච්ඡා කරුවොත් මෙච්චර කාලයක් අවුරුදු 40 50ක් වස්වසපු කට්ටිය එක්කෝ සිවුරු ඇරලා ගෙදර යයි නැත්තම් වාබොයි. මෙච්චර කාලේ මම මොනවද මේ කරලා තියෙන්නේ? මගේ මිනිසත් භවයේ කාලේ මම මිඩංගු කරලා මම මොකද්ද මේ කරේ? මම මොකද්ද මේ ගත කරපු ජීවිතේ? කලකින දරා ගන්න බෑ. අග්නිකන්දෝපම සූත්‍රය බවට පත් වෙනවා. පාරමී අඩු බෝධිසත්වයාට රාත් බෝධිය පතන බෝධිසත්වයාට පාරමී 10න් කැමැතිකින් වස් අසන්න පුළුවන්. කන්තිය වෙනුවෙන් අද වස් අසනවා. මාස තුනම කන්තිය පාරමියෝතෙන් පුරනවා. අකරුණාව, දයා විරහිතකම, ද්වේෂය, පටිගය මේවා වලින් නිදාසන ඒ වස්යෙන් තෙමෙන්නේ නැහැ. පරිසං වෙනවා. උපේක්ඛාව කියන වසානේ වසනවා. උපේක්ඛා පාරමී වස් අසනවා. කිසිම දෙයකට ඇලීමෙන් ගැටීමෙන් තොරව නාම රූපත් එක්ක ගනුදෙනු කරනවා. වස් වසලා ඉවර වෙනකොට පාරමී සම්පූර්ණයි. වස් 10ක් යනකොට පාරමී 10 සම්පූර්ණයි. ප්‍රාතබී වෙනවා. මේකක්වත් අපි දන්න අපි ඉතාලනේ ඉතින් කෑම ටික වෙලාවට ළඟට එනවා. කාලා බීලා ඒ කට්ටියට කතන්දර ටිකක් කියනවා. ඊට පස්සේ සැතපෙනවා. මේක ඉතින් gedera ඉන්න කට්ටියත් කරනවා. ඉතින් gedera ඉන්න කට්ටියත් රාත් වෙන්න, ආන්දරුත් රාත් වෙන්න. දෙකම එකයි. ඒ කට්ටියට කොණ්ඩේ කොණ්ඩේ තියෙනවා අපට කොණ්ඩේ නැහැ. ඒ කට්ටිය සාමාන්‍ය ගී ඇඳුම් අඳිනවා අපි සිවුරු අඳිනවා. එච්චරයි වෙනස වෙන මොකවත් නැහැ. ඔක්කොම එක විදිහේ තමයි කට්ටිය. රාතුන් බී වෙන්නේ නැහැ. රාතුන් බී වෙනවා නම් රාතුන් බී වෙන ජීවිතයක් ගත කරන්න ඕනේ. රාතුන් බී වෙනවා නම් රාතෙක් මේ ලෝකයේ කුමන දේ පුරුදු කරනවද? ඒක පුරුදු කරන්න ඕනේ. ඕ ලෙවල් ලියන්න ඕ ලෙවල් සිලබස් එකයි පාඩම් කරන්න ඕනේ. ඕ ලෙවල් ලියන්න පාවසර සිස්සත්තර පාඩම් කළා හරියන්නේ නැහැ. එයා කොහොමද ඕ ලෙවල් ලියන්නේ? ඕ ලෙවල් ලියන්න ඕන නම් ඕ ලෙවල් සිලබස් එක පාවිච්චි කරන්න ඕනේ. රාත් වෙන්න රාතුම් වඩන්නේ කුමක්ද? ඒක පුරුදු කරන්න ඕනේ. ගිහි අය පුරුදු කරන එක පුරුදු කරනවලු රාත් වෙන්න ප්‍රාර්ථනා කරනවලු. ඒක පුදුම ප්‍රාර්ථනාවක්. අර ෆුඩ් සිටි එකේ ආල්පොල් තියෙද්දි කෑම මේකේ උයවන්න ඕනේ මේ කෑම මේකේ මතුවෙන්න ඕනේ කෑම දවල් 12ට ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවලු ආල්පොල් තියෙන තාම ෆුඩ් සිටියලු කොහොමද දන්නේ මේ පාත්‍ර වලට කෑම හැදෙන්නේ ගේන්න ඕනේ ඕදන්න ඕනේ ලිපේ තියන්න ඕනේ ඒක පත්තු කරන්න ඕනේ හැඳි ගන්න ඕනේ ළඟ ඉඳලා ඒක දාහනයක් බවට පත් කරන්න ඕනේ මොකවත් කරන්නේ නැහැ මොකවත් කරන රාත් වෙයි කියලා විශ්වාසයෙන් ඉන්නවා. එහෙම නිකන් රාත් වෙනවා නම් සනිදා වාසන සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියලා කවදාද දවසක ජාතික ලොතරැයි මණ්ඩලයෙන් එහෙම ගැව්වත් ඕ සෝතාපන්න වුණා කියලා එයාට සෝතාපන්නයි. ඕම ටිකට් එකක් ගන්න ඕනේ මොනවා. එහෙම ටිකට් වර්ගයක් ආවොත් එදාට රාත්තුන් 100 ගානට බී වෙනවා. ට්‍රැක්ටර් විකුණලා යාන වාහන විකුණලා මිනිස්සු ඌරනවා. උදේ ඉඳලා ඌරනවා. බැරි වෙලා කනා සොට් එකක් වැඩිුණොත් අනාගාමි. මේක සංවර්ධන ලොතරයක් නෙමෙයි ඌරලා ගන්න එකක් නෙමෙයි. පුරුදු කරලා වඩලා ප්‍රත්‍යක්ෂ කරන ධර්මතාවයක්. මේක තේරුම් ගන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.